කාරණා මොනවද කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ. මේ සඳහා ගැඹුරු විශ්ලේෂණයක් තියෙනවා අපේ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. හරියට වාහනයක් පදවගෙන යන කෙනා වාහනේ පදවගෙන යන්න දන්නේ නැත්නම් නොයෙකුත් ව්‍යසන කරගන්නවා වාහනේට. ඒ වගේ තමයි අපේ වාහනය අපේ ජීවිතය කියන වාහනේ පදවන්නේ අපේ සිත. ඒක මෙල්ල කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේද දන්නේ නැති අයට හරියට ව්‍යසන බවට ව්‍යසන ඇති වෙනවා. අපි දන්නේම නැතුව නොයෙකුත් දේවල් වලට බැඳිලා නොයෙකුත් දේවල් එක ගැටිලා හරි පීඩාවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පින්නදි පීඩාවෙන් ජීවත් වෙනවා කියන එක මේ ඒක මේ ලෝකේ වැරද්දක් නෙවෙයි. අපි ඒක වරද්දගත්තම දෙයක්. හරි? මට සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත වැටක් ලැබිලා තියෙනවා කියලා හිතනද මොකක් හරි රකින්න මොකක් හරි අපිට මට ඉඩමක් ලැබිලා තියෙනවා ඒ ඉඩමට කිසිම සතෙකුට එන්න බැරි වෙන්න සියලු ආරක්ෂක වැටක් සහිතව මට ඉඩමක් හම්බෙලා තියෙනවා කිසිම සතෙකුට ඇවිල්ලා කරදර කරන්න බෑ මේකේ කිසිම දෙයක් කන්න බෑ මුකුත් කරන්න බෑ මම මොකද කරන්නේ මේකෙන් පැත්තක් ගලවනවා ගලවලා ආයුධ දෙනවා කට්ටියකට ආයුධ දීලා කියනවා කැමති දෙයක් කරන්න පුළුවන් ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා එහෙනම් දුන්නාට පස්සේ මට ආය නවත්ත ගන්න පුළුවන්ද? ආය නවත්ත ගන්න බෑ. අන්න ඒ වගේ මේ හිතේ ඇවිල්ලා පළපදියම් වෙන්න ඉඩ දෙනවා අපි එක එක දේවල් වලට මේ ලෝකයට ඇවිල්ලා. මේ අපිට උපතින්ම තියෙන්නේ සත්‍ය වශයෙන්ම සක්කාය දිට්ඨියවත් නැති හිතක්. එතකොට ඒ හිතේ අපි එක එක්කෙනාට එක එක්කෙනාට ඉඩ දෙනවා. ඒ කියන්නේ බැඳීම් ඇති කරගන්නවා කියන එක මම කියන්නේ. බැඳීම් ඇති කරගන්න අයට අපේ හිත රිද්දන්න අපි ඉඩ දීලාද නැද්ද? බැඳීම නැති වුනහම එහෙම බෑ. නේද? කාලයකට ඉඩ දීලා කාලයකට එලෝ ගත්ත අයත් ඉන්නවා. නේද? ඒ වයින් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද? අපේ හිතේ අපේ හිත රිදීමේ වගකීම අපි අනිත් අයට දීලා තියෙන්නේ අපිමයි තව කෙනෙකුට. එයාට ආයුධ දීලා ආ මට කැමති වෙලාවක මේ ආයුධයෙන් පහර දෙන්න. කැමති වෙලාවක මෙන්න ආයුධය මට පහර දෙන්න කියලා අපි ආයුධ ලබා දුන්නේ ඒ බැඳීම් එක. ඒකට ඒක දැනගත්ත අය හිත ගැන දැනගෙන මේ අපි නිකම් මේ අපූර්වට තියෙන සිතට පහර දෙන්න එක එක කන්ටියට අවසර ලබා දෙන්න ඕනේ නෑ කියලා හැලීම් බැඳීම් නැති කරගන්නේ නැතුව සමතුලිතව ජීවිතය ගෙවනවා. අපිට රිදෙනවා නම් අපිට රිදෙනකොට පින්නන්නේ අපි හරියට අනිත් අයට මේ අනිත් අයට දෝෂ ආරෝපණය කරනවා. අහවල්ලාගේ හින්දා තමයි මට රිදෙන්නේ. අහවල්ලාගේ හින්දා තමයි මට රිදෙන්නේ. අහවල්ලාගේ වචන හින්දා තමයි මම දුකෙන් ඉන්නේ. මෙයාලට මේ විදිහට හැසිරෙන්න පුළුවන්කම තිබුණා. මෙහෙම කරා නම් මට හිතෙන්නේ නැහැ. ඔය වගේ නෝ ඒ දේවල් අපි අනිත් පැයට චෝදනා කරනවා. ඒ චෝදනාව දාගන්න ඕනේ එහෙමනම් කොයි පැත්තටද? තමන්ගේ පැත්තට. ඇයි ඒ? එයාලට මාව රිද්දන්න අවස්ථාව හැදුවේ කවුද? මම. එහෙනම් ලෝකයේ කිසිම දෙයකට කිසිම ජීවි අජීවි කිසිම දෙයකට සිත රිදෙන්නේ නැතුව මේක පදවාගෙන යන්න ඕනේ. සිත රිදෙන්න දෙන්නේ නැතුව මේක පදවාගෙන යන්න සමතුලිතව සමතුලිතව මේ වාහනේ අරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂ වෙන්න නම් මේක පදවන්න දැනගන්න ඕන. පදවන්න දැනගන්න ඕන මොකක්ද? නේද? එහා පැත්තේ මෙහා පැත්තේ ගැටෙන්නේ නැතුව වාහනේ සිත කියන වාහනේ අරගෙන යන්න ඕනේ. ඒකට පුහුණු කරන වැඩපිළිවෙල තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල. කොහොමද හිතක් ප්‍රවේශමෙන් අනුන්ට රිදවන්න අන් දේවල් වලට රිදවන්න ජීවි අජීවි වස්තු දෙකම අපිව රිද්දවනවා. සමහර වාහන අපිව රිද්දවනවා. එතන ෆෝන් අපිව රිද්දවනවා. නේද? නොයෙකුත් මේ ලෝකේ තියෙන වස්තුන් ඒවා හින්දා බොහෝ දෙනා සමහර වස්තුන් නැති වෙලා ජීවිතේ පවා නැති කරගන්නවා සමහර අය පුද්ගලයන් නැති වෙලා ජීවිතේ පවා තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්නවා අන්තිමට. ඉතින් එහෙනම් මේ බොහෝ රෝගී තත්ත්වයටපත් වෙන්න හේතු වෙන සිත ඒකට මේ රෝග වැළඳුනහම එතනින් නවතින්නේ නැහැ අපේ පින්නත් ඒක හේතු වෙනවා සසර මහා දෝෂ ඇති කරගන්න. එහෙනම් අදටත් අපි මේ දුක් විඳින්නේ පෙර භවයන් වල යම්කිසි දවසක අපි මියදෙනකොට ඒ මියදෙන වෙලාව වෙනකොට රූප බලලා මදි, ශබ්ද ඇහිලා මදි, ගන්ධ රස ස්පර්ශ දැන්ලා මදි කියන අදහස තිබ්බ හින්දා තණ්හාව ඉතුරුලා තිබ්බ හින්දා. අදත් බලන්න දැන් පාන් කාලා ඇද්ද? <laughs> බත් කාලා ඇද්ද? ඇද්ද කියන්නේ බඩ පිරුණාද කියන එක නෙමෙයි මම කියන්නේ. තාමත් කොච්චර පාන් කාලා ඇද්ද? තාමත් සමහර විට පාන් පෙත්තක් දකින්නකොට කණ්ඩ ඇත්තන් කියලා හිතෙනවා. මොන රහද්ද එකත් එකේ. නේද? හැමදාම එකම රස. නේද? බත් කොච්චර ගිල්ලද හැමදාම බත් වල විවිධ රස තියෙනවද? සමහර දවසට බත් චොක්ලට් රසයි, සමහර දවසට එහෙමද නැහැ. එකම රස මේක ඇතිවීමක් නැහැ. බඩගින්නට කණෙක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. නේද? මේක ඇතිවීමක් නැහැ. මේවට සමහර අය කොච්චර විඳන් කරනවද කියලා බලන්න. ඒ මොකද මේ එහෙනම් මේ තාමත් මම අතෘප්ති කරයි. තාමත් මම තෘප්තියකටපත් වෙලා නැහැ. ඒකයි මේ ගැටලුව. ඒකෙන්ද මම මේ හිත තෘප්තිමත් කරන්න විශාල ප්‍රයත්නයක යෙදෙමින් ඉන්නවා. නමුත් එහෙම තෘප්තිමත් කරගන්න පුළුවන් තත්ත්වයක් පේන තෙක් මහානකවක්වත් නෑ. ඒකෙන්ද හරියට වියදම් කරන්න වෙලා හරියට මහන්සි වෙන්න වෙලා හැම වෙලෙම පීඩිතව ඉඳ සිද්ධ වෙලා. ඉතින් මේ හින්දා මේ හිතේ ක්‍රියාකාරීත්වයන් ගැන ඉවරක් නැතුව හිතන්න ඕනේ. ඇයි හිතන්න ඕනේ? මේක අපේ ඊළඟ භවයේ සකස් කරන වැඩපිළිවෙල එහෙනම් තියෙන්නේ මෙතනමයි. පෙර භවයේ මාව මැරෙනකොට රූපශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි තිබෙන තණ්හාව අයින් නොවුන හින්දා තමයි මගේ මේ මට මේ කකුල රිදෙන එකෙන් පීඩාව වෙන්න වෙලා තියෙන්නේ. මට මේ අත රිදෙන එකෙන් පීඩාව වෙන්න වෙලා තියෙන්නේ. මගේ ඔළුව රිදෙන එකෙන් පීඩාව වෙන්න. බඩගින්නෙන්, පිපාසාවෙන්, සීතලෙන්, උෂ්ණයෙන් හැම දෙයකින්ම පීඩා ලබන ශරීරයක් මේ හම්බෙලා ඒ ශරීරයත් එක්ක මෙච්චර සටන් කරන්න වෙලා තියෙන්නේ ඇයි? ගියසරේ මැරෙනකොට බලලමදි නේද? අහලමදි, කාලමදි එහෙනම් තව හණ්ඩයි මේ කට හැදුනේ. ඉතින් දැන් කාගෙන කාගෙන යනවා තාමත් මදි. නේද? ඉතින් මේ වගේ සංසාරක ජීවිතයකින් අපිට මේකෙන් ගලවා ගන්න නම් අපිව තේරුම් ගන්න ඕනේ. ගැඹුරෙන් අපේ ක්‍රියාකාරීත්වය හදාරන්න ඕනේ. මම මේ ටික කියලා හිටියේ නැවත වාරයක් අපිට අභිධර්මය ගැන යම් අදහසක් ඇති වෙන්න ඕන හින්දා. අභිධර්මය කියලා කියන්නේ ගැඹුරු ධර්මය කියන එකයි. ඒ ධර්මය තුළ ඒ ධර්මය අයින් කරනවාද අපේ ජීවිතේ නැද්ද කියලා තීරණය කළ යුත්තේ ඒ ධර්මය හදාarලායි. ඒ ධර්මය හදාරනකොට ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න බැයි නම් අපි ඒක අතහැරලා දාන්න ඕනේ. නමුත් මේ ධර්මය තුල හදාරනකොට අපිට තේරෙනවා අපේ ක්‍රියාකාරීත්වය මේ ධර්මය තුල ඉතාම අපූර්වට සඳහන් කරලා තියෙන වග. ඉතින් අපි ධර්මය හැමදාම ධර්ම දේශනාව ඉස්සරහා අපේ මූලික අභිධර්ම අරමුණ කතා කරනවා. හැම දෙයක්ම එහෙමයි. අපි කතා කරගත්ත මේ වසරේ හැමදාම අපේ අරමුණු මුල් කරගෙන තමන්ගේ අඩුපාඩු සකස් කරගන්නවා කියලා මම ඒක පිළිබඳ නැවත සාකච්ඡා කරනවා හෙට අරින්දම සතියේක නැවත වාරයක් දිනචරියාව පිළිබඳ සාකච්ඡා කරනවා ඒ වෙන මොකටවත් නෙවෙයි එතකොට තමයි ඒක දැන් කරනවාද කියලා බලා ගන්න පුළුවන් වෙන. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂාව කියන්නේ නැත්තම් කතා කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක හින්දා දැන් අපි ටිකක් දුර ආපු හින්දා ආයෙක කතා කළ යුතු තියෙනවා. හොඳයි. කොහොම නමුත් කමක් නැහැ. මේ අභිධර්මය කියන එකේදී අපේ මූලික අරමුණ වෙන මොකක්වත් නෙවෙයි පළවෙනි දේ අපි කතා කරා පාසලක මම කෙටි මතක් කරන අවසරය පාසලක් තියෙනවා පාසලේ ළමයි ටිකක් ඉන්නවා මේ ළමයි එකතු කරලා නිවාස හතරක් හදලා තියෙනවා හරිද මේ නිවාස හතරක් හදලා තියෙනවා දක්ෂ ගුරුවරයෙක් දන්නවා මෙන්න මේ ටික අහවල් නිවාසයේ ඉන්නේ මේ ළමයි අහවල් නිවාසයේ ඉන්නේ මේ ළමයි අහවල් නිවාසයේ ඉන්න මේ ළමයි කියලා. අපි හිතමු නිවාස හතරන්නේ සමිති සමාගම් කීපයක් තියෙනවා පාසලේ. එකක් තියෙනවා අධ්‍යාපන සමිතියක් කියලා එකක්, තව ක්‍රීඩා සමිතියක් කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා බෞද්ධ සමිතියක් කියලා එකක්, තව එකක් තියෙනවා ඔය දේ සමිති කීපයක් තියෙනවා. ඒතකොට දක්ෂ ගුරුවරයෙක් දන්නවා අහවල් ළමයා මේ සමිතියේ ඉන්නවා. අහවල් ළමයා මේ සමිතියේ ඉන්නවා. අහවල් ළමයා මේ සමිතියේ ඒ ළමයාගේ වශයෙන් ගත්තොත් ඒ ඒ ළමයා ඉන්න සමිති ටික මොනවද කියලා දන්නවා. ඒ වගේම ඒ ඒ සමිතිවල ඉන්න ළමයි ටික කවුද කියලා දන්නවා. ඔන්න දැන් බලන්න පොඩ්ඩක් මේ වගේ සිද්ධියක්. සමිති සමාගම් කීපයක් වෙන පාසලක ඇත්තටම හොඳ ගුරුවරයෙක් ළමයි ගැන දන්න ගුරුවරයෙක් දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සමිතියේ ඉන්න ළමයි ටික කවුද? ඊළඟට එක ළමයෙක් දැක්කම ආ මෙයා අහවල් අහවල් සමිතිවල ඉන්නවා නේද කියලා. ඒ වගේ චිත්ත චෛතසික කියලා කියන්නේ චෛතසික කියන්නේ හරියට නිකන් ළමයි ටික වගේ සිත් කියලා කියන්නේ හැදෙන සමිති වගේ. හරිද? චෛතසික කියන්නේ ළමයි ටික වගේ ඒ ඒ ළමයි එකතු වෙලා ඔන්න සිත් ඔක්කොම 121ක් තියෙනවා. එහෙනම් සමිති 121ක් තියෙනවා. චෛතසික ඔක්කොම 52ක් තියෙනවා. මේ 52 එකතු වෙලා ඒවා එකතු වෙන ප්‍රමාණයන් අනුව සිතක් සකස් වෙනවා. මේ ටික එකතු වෙලා තව සිතක් සකස් වෙනවා. මේ ටික එකතු වෙලා තව සිතක්. එතකොට එතකොට හැම හිතක් එක්කම ඉන්න ਸਰවචිත්ත සාධාරණ චෛතසික ටික තියෙනවා. ඒ කියන්නේ මොනවද එතකොට? එයාලා හැම සමිතියෙම ඉන්නවා කියන එක. සමහර සමිති වෙන් කරලා අකුසල් සමිති, කුසල් සමිති කියලා. හරිද? ඒ කියන්නේ කුසල සිත්, අකුසල සිත් කියලා. එහෙම වෙන් කරපුවම ඒවාට යෙදෙන චෛතසික තියෙනවා. එහෙනම් අපි මූලික මේ දවස් ටිකේම කතා කරන්නේ දැන් කාලයක් තිස්සේ අපි කතා කරන්නේ ඔන්න ඔය ටික හරියට දැනගන්න කියලායි. මොනවද? චිත් ටික සහ චෛතසික මොකද අපේ අරමුණ මොකද්ද? චෛතසික සහ චිත් ටික දැනගත්තට පස්සේ ඒ ඒ සිත් හැදෙන්න එකතු වෙන චෛතසික මොනවද? ඒ ඒ චෛතසික යෙදෙන සිත් මොනවද? ඔය ටික තමයි මූලික අදහස. තේරෙනවද? අහවල් අහවල් ළමයා ඉන්න සමිති මොනවද? ඒ ඒ ළමයා ගත්තොත් ඒ ළමයා කොයි කොයි සමිතිවලද ඉන්නේ? අහවල් සමිතිය ගත්තොත් ඒකේ ඉන්න ළමයි ටික කවුද? එහෙනම් ඕක දැනගන්න නම් ළමයි ටික ගැන හොඳට දැනගන්න ඕනේ සහ සමිති ටික ගැන දැනගන්න ඕනේ. එහෙනම් සිත් ටික සහ චෛතසික ටික ගැන විස්තර සහිතව දැනගන්න ඕනේ. ඒකෙන් අපි චෛතසික ටික ඔක්කොම ටික මේ වෙනකොට කතා කරලා ඉවරයි. දැන් සිත් ටිකෙත් අපි මොකද කරේ සිත් 121 කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා බෙදෙනවා. අතන මම හැමදාම කියන ඕක කියනකොට කොහොමද මතක් වෙන්නේ? සිත් 121යි කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා ඔය ඔය සතහන නේද? චක්‍රය නැත්නම් chart එක මතක තියාගන්න කියලා. එතකොට කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා ඊළඟට කාමාවචර ආයෙ කොටස් තුනකට බෙදෙනවා ඕනම එකක් බෙදෙන කොටස් තුන මොනවාද? එක්කෝ ඒක අකුසල වෙන්න පුළුවන්. එක්කෝ කුසල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියා වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අහේතුක වෙන්න පුළුවන්. අකුසල නම් කුසල නම් ඒ කියන්නේ ඒවට කියනවා හේතු සහගතයි කියලා. නේද? එතකොට ඒ හේතු ප්‍රබලව යෙදෙනවා ඒ හේතු මූලික වෙන හින්දා එහෙම නැති සිත් වලට කියනවා අහේතුක සිත් කියලා. ඒ කියන්නේ අහේතුකව හටගන්න හින්දා නෙවෙයි ලෝභ දේශ මොහ හෝ අලෝභ දේශ මොහ යෙදෙන්නේ නැති නිසාවෙන් කියනවා ඒවට අහේතුකයි කියලා. එහෙනම් කාමාවතර පැත්තෙන් අපිට කොටස් තුනකට බෙදෙනවා අකුසල අකුසල අහේතුක කුසල කියලා. අකුසල අහේතුක කුසල කියලා. ඔක අපි මම හොඳට මතක තියාගන්න කියලා කියලා තියෙනවා. ඊළඟට මේ කුසල පැත්තෙන් ගත්තොත් එහෙනම් හැම කුසල සිතක්ම කොටස් තුනකට බෙදෙනවා. කුසල විපාක ක්‍රියා කියලා. කුසල විපාක ක්‍රියා කියලා. එහෙනම් අන්න ඒ කොටස් තුන මතක තියාගන්න පුළුවන්. එතකොට මොනවද කුසල සිත් ගත්තාම මේ කාමාවචර පැත්තෙත් තියෙනවා. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියන ඔක්කොම නේද? කුසල පැත්තට වැටෙනවා. එහෙනම් මේ හැම එකක්ම කොටස් තුනකට බෙදෙනවා මොනවද? කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා කියලා. හරිද? ඒවා අපි ගොඩාක් කතා කරායේ මතක තියාගන්න විදිහවල්. හ්ම්. ඒක මම චුට්ටක් වේගෙන් කතා කරේ ඔය ටික. මේ සටහන දැන් මතක ඇති කියලා හිතෙනවා. එතකොට අනිත් පැත්තෙන් කාමාවචර පැත්ත ගත්තොත් එක පැත්තකින් එහෙනම් අකුසල කුසල තියෙනවා ඒක වෙදෙනවා කුසල විපාක ක්‍රියා විදිහට අනිත් පැත්තෙන් තියෙනවා අකුසල සිත් ඒවා බෙදෙනවා ලෝභ, දේශ, මෝහ කියලා. ඒතර කාමාවචර පැත්තේ එතකොට තියෙනවා තව අහේතුක සිත් ටිකක්. අන්නේ අහේතුක සිත් ටික එතකොට ආයතරයක් බෙදෙනවා කුසල, අකුසල සහ විපාක කියලා. හරි? අර පැත්තේ යෙදෙන්නේ කුසල විපාක ක්‍රියානේ. එතකොට මෙතන මේ ටිකේ මොකද අපි කොහොමද කරලා තියෙන්නේ? කුසල අකුසල සහ විපාක කියලා හේතුක සිත් ටිකක් තියෙනවා. එතකොට අපි මේ වෙනකොට කතා කරා අකුසල සිත් පිළිබඳව. මේනට එරික් කතා කරලා ඉවරයි. ඒටි කතා කරලා ඉවරයි. ඒවා යෙදෙන විදිහත් කතා කරා. හුඟක් ඒවා එනමුත් කායිසික වල යෙදෙන විදිහ කතා කරේ නෑ. අකුසල සිත් කියන්නේ කොහොමද කියලා කතා කරා. ඒවා හැදෙන ඒවා කාරණාත් එක්ක. අද අපි චුට්ටක් අවධානය යොමු කරනවා මේ වටින කාරණාවකට මොකද අකුසල සිත් ගැන කතා කරා නම් මේ අපි ධර්ම දේශනා කරන්න ගියාම හුඟක් වෙලාවට මේ හුඟක් අයගෙන් මම අහනවා පොඩ්ඩක් දස කුසල් කියන්න බලන්න කියලා. හරි දස කුසල් ටික කියන්න කියනවා. හුඟක් අය පටන් ගන්නෙ දාන, සීල, භාවනා කියලා නවතිනවා. ඉතින් ටික කියන්නේත් නැහැ. ඉතින් දස කුසල් කියන්නේ දස අකුසල් වලින් වෙන වෙන දේවල් වලට දස අකුසල් කියලා කියන්නේ සතුන් මැරීම සොරකම් ඒ කියන්නේ කයෙන් කරන වැරදි වචනයෙන් කරන වැරදි එතකොට 7යි ඊළඟට දැඩි ලෝභය තරහ සහ මිත්‍යා දෘෂ්ටිය 7 3 10 ඒ ටිකට තමයි කියන්නේ දස අකුසල් කියලා. ඒ වයින් අත මිදීමටම කියනවා දස කුසල්. එහෙනම් මූලිකව අපි දැනගත යුතු කාරණාවක් තියෙන දස කුසලයන් සහ අකුසලයන් ගැන දස අකුසල් ටික ගැන හොඳට දැනගන්න ඕනේ. මොකද ඒවා තමයි වැඩියෙන්ම ඊළඟ උත්පත්තිය ඇති වෙන්න කර්මපත විදිහට සකස් වෙන්නේ. අපි ධර්මයේ හදාාරණ කෙනෙක් විදිහට මේ ටික පිළිබඳව යම් දැනීමක් තියෙන්න ඕනේ. අපි ඒකින්ද අහේතුක සිත් ගැන කාමාවචර අහේතුක සිත් ගැන සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේ හරි සරල කතාවක් අද තියෙන්නේ දස කුසල් ගැන කතා කරලා ඉන්න ඕනේ කියලායි අපේ අදහස් තියෙන්නේ නැත්නම් දස අකුසල් ගැන කතා කරලා ඉන්න ඕනේ මොකද ඒක තමයි අපේ හරය. නේද? අපි මොකද උත්තර ඔය ටික දැඩිව ඕන වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය වෙන්න සම්මා කම්මන්ත සම්මා වාචා කියන තැන තියෙන්නේ කයෙන් කරන වැරදි සහ වචනයෙන් කරන වැරදි. හොඳයි. එහෙමනම් අපි බලමු මොනවද මේවා කියලා පළවෙනි එක සතුන් මැරීම කියන එක අකුසලයක්, ඊටා විශාල අකුසලයක්. ඒක පුංචි සතෙක් වුණත් එච්චරයි. ඒතර බෞද්ධ ඇත්තා කියන කෙනා හැම වෙලෙම සත්ව ඝාතනයෙන් තොර වෙන්න ඕනේ. ඇයි සත්ව ඝාතනයෙන් තොර වෙන්න ඕන අපි? අපි හොඳටම දන්නවා හැම සතෙක්ම මේ ලෝකෙ ඉපදුනේ එයාව මැව්වේ මන්ද? මං කවදාවත් සතෙක් මැව්වද? නේද? අම්මේ තාත්තේ දරුවෙක් මැව්වද? අම්මයි තාත්තයි දරුවා මවනවා නම් දරුවා කොයි වගේ මවයිද? පුතෙක් ඕන නම් පුතෙක් මවනවා අනිවාර්යයෙන්ම නේද? දුවෙක් ඕන නම් දුවෙක් මවනවා. එයා කොයි වගේ මවයිද? උපරිම හැම පැත්තෙම රෝගී වෙන්න කවදාකවත් මවයිද? රෝගී වෙන්න මවන්නෙත් නෑ. නේද? ඉතාලම ඉහළම ලස්සනක් තියෙන්න ඕනේ. ඉතින් ඒවා ඉතින් මම කියන්න ඕනේ නෑනේ. එහෙනම් මවන්න පුළුවන් නම් මේක මවනවා මවනවා නෙවෙයි නේද? මවනවා නම් සමහර අය කුසේදීම මියනවා. නේද? සමහර දරුවෝ කුසේදීම මියනවා. මැව්වා නම් එහෙම වෙනවද? එහෙනම් මට අයිති නැති ක්‍රියාකාරීත්වයකට ක්‍රියාකාරීත්වයක් එතන සිද්ධ වෙන්නේ. එහෙනම් මම මවන්නේ නැති දෙයක් මට නසන්න තියෙන අයිතිය මොකද්ද? නේද? මම මැව්වේ නැත්තම් මට නහන්න තියෙන අයිතිය මොකද්ද? එහෙනම් ඒතර මහා පාපයක් සිද්ධ වෙනවා. අපි කියනවා සමහර වෙලාවට සමහර අය දිහා දැකලා පින්නත් මේ මෙන්න මේ දෘෂ්ටිය හරිද කියලා බලන්න අපි සමහර අය සමහර දුක් විඳින ලෙඩු දිහා බලලා අපි කියනවද නැද්ද? අනේ මැරිලවත් යන්නේ නැහැ නේ අප්පා දුක් විඳින්න ඉන්නවට වැඩිය කියලා. අන්න ඒ කතාවේ තේරුම මොකද්ද? මැරිලවත් යන්නේ නැහැනේ දුක් විඳින ඉන්නවට වඩා කියන කතාවේ තේරුම මොකක්ද? ඒ කියන්නේ මරණයෙන් මත්තේ මේ දුකට වැඩිය සැපතැනකට යනවා කියන අදහසින් නේද කියන්නේ. ඒක හරියටම හරියට දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ අපිට හරියටම. එහෙනම් කියන්න බැරි දෙයක් ගැන අපි කියන අය කවුද දන්නේ එතනින් එහාට තියෙන්නේ මහා දුක් විඳින പ്രേත විශයක්ද කියලා. විශේෂයෙන් තිරිසන් සත්වයක් මරද්දී. දැන් බටහිර රටවල් වල දුක් විඳින තිරිසන් සත්තු ඉන්නවා. එයාලා අනිවාර්යෙන් මල්ලා දානවා. හරිද? ඒ කියන්නේ පූර්ව නිගමනයක් තියෙනවා. මෙයා එතේ දුකේ නිදහස් කරනවා. නමුත් එතනින් එහා අපි දන්නවනම් සමහරට විශේෂයෙන් එයාලා പ്രേත විශේෂක, භූත විශේෂක හැම නිමේෂයකම ගිනි ගන්න ස්වභාවයේ තියෙන දැඩි ගිනි වලට පතන ඊට වැඩිය ගොඩාක් සැපයර කුණු වෙච්ච මෙහි පණුව ගහලා තියෙන ජීවිතය ඊට වැඩිය සැපයි. එහෙනම් මං කරේ යාගේ සැපට බාධා කිරීම. නේද? හ්ම්. එතෙන් දෙමව්පිය පවා මරලා දාන අවස්ථා තියෙනවා. අනන්තරී පාපයක් කරගන්නවා එහෙම වුණොත් එහෙම. දන්නවද ඒක? දන්නවා මං හිතන්නේ ඔක්කොම දන්නවා අපේ අය නම් දන්නවා. දෙමාපිය දුක් විඳිනකොට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න අවස්ථාව දෙනවා සමහර රටවල. හ්ම් දරුවන්ගේ අවසරය ඇතුව. ඒ කියන්නේ අර මැෂින් එකෙන් ගැලවෙන මැෂින් එකෙන් ගලවනවා කියන්නේ නම් සාමාන්‍යයෙන් මේ මැරිච්චම එකක් වෙන්න තියෙන ඉඩකට ගොඩක් වැඩි. එහෙම නැතුව මේ අර බෙහෙත් විද මරණයටපත් කිරීම කියන එක सिद्ध කරනවා නම් එතන අනන්තරී පාප කර්මයක් සිද්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් කමන්නේ සතෙක් මැරීම කියන එකේදී අපිට කිසිම අයිතියක් නැහැ සතෙක් මරා දාන්න. ඒකෙන් අපි සම්පූර්ණයෙන් වළකින්න පුහුණු කරන්න ඕනේ. ඒකෙන් අපිට ලැබෙන ලාභය පිළිබඳව අපි බොහෝ වශයෙන් කතා කරලා තියෙනවා. සීලය සමාදන් වෙලා කරන කටයුත්තෙන් Tamanට ලැබෙන කුසලය පිළිබඳව ඒකෙන් කුසල් වෙන්නේ ඇයි? අයි අපි සීල් කඩන්නේ? ලෝභයක් හෝ දේශයක් හෝ මෝහ මූලිකව ලෝභ දේශ සංතරපණය කරගන්න. අධික ලෝභයක් කියලා මස් පිණිස ලෝභයක් ආව නම් මරලා දානවා නේද? දැන් පසුගිය කාලේ සුනකෙයින් තේ වතුර වක් කරලා එක එක හානි කරලා මල්ලද මේ දේශේ මල්ල තියෙන මොකද මස් කණ්ඩය නේද අධික දේශයෙන් මගේ වත්තට පැන්න අය මගේ ඇඟට පැන්න අය කියලා එහෙම කරන්නේ අධිකතර වූ දේශයකින් ඉතින් අන්න එහෙම ලෝභ දේශ මුල් වෙලා ඇති වෙන ප්‍රබල අකුසලයක් තමයි සතුන් මැරීම කියන එක එතකොට මේ සතුන් මැරීම කියන එකෙන් අපි අනිවාර්යයෙන්ම අයින් වෙන්න ඕනේ සියුම් වශයෙන්වත් ඒකට ගෑවෙන්න පුළුවන්කම නැති වෙන්න ඕනේ එහෙනම් ඊට පස්සේ කොහේ හරි තැනක බණකදී මම අහනකොට දස කුසල් මොනවද කියලා නේද? හ්ම් කවදාක්වත් අර වචනේ කියවෙන්න බැරි වෙන්න ඕනේ. හැම වෙලෙම මේව කටපාඩමේ තියාගන්න ඕනේ. ධර්මයේ පාඩම්ේ තියාගෙන නිබඳව විමසන්න ඕනේ. ඉතින් සතෙක් මැරෙන්න හේතු වෙන කාරණා මේ ඒ පාපයට ඒ පාපය සම්පූර්ණ වෙන්න හේතු වෙන කාරණා පහක් අපි දන්නවා. ඒවා දැනගත්තේ කවදාද? පොඩි කාලේ විභාගවලට එනකොට. නේද? විභාගයට පාඩම් කරලා ඒවා හරියටම ලියලා නේද? උසස් ප්‍රතිඵලයකුත් ලබා ගත්තා. හැබැයි එතනින් එහාට ඒවා මතක තබා ගැනීම නැති වුණා ජීවිතයට එකතු කරගන්න ඕන කාරණා මම ප්‍රාණඝාත වලට හවුල් නොවෙන්න නම් මේවා දැනගෙන තියෙන්න ඕන නැත්නම් මාව හවුල් වෙන්න පුළුවන් පළවෙනි එක පණ ඇත් සතෙක්යයි කියලා පණ පණ ඇත් සතෙක් ඉන්න ඕනේ නේද දෙවෙනි කාරණාව තමයි මේ පණ ඇත් සතෙක් කියලා දැනගන්න ඕනේ නේද දැන් පණ නැති එකට පණ ඇති කියලා දැනගත්තොත් එතෙන්දී ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ නැහැ අපි හිතනවා පණ ඇති සතෙක් කියලා දඟලන මොකක් හරි මැෂින් එකකින් හතෙක් වගේම හදලා මං තරහට ගිහිල්ලා මරන්න චේතනාව ඇතුළේ මරණ චේතනාව තිබ්බට සතා නැහැ. චේතනාව තිබ්බට සතා නැත්තම් මේ බෝම්බේ පත්තු වෙන්නේ නැහැ. බෝම්බේ කියලා හිතමු කර්මය සිද්ධ වීම. හරිද? මේක සම්පූර්ණ වෙන්න එහෙනම් පණ ඇති සතෙක් ඉන්නත් ඕනේ. ඒ වගේම මේ සතා සතෙක් පණ ඇති සතෙක් කියලා දැනගන්නත් ඕනේ. ඒ වගේම තමයි බලන්න එතන එහෙනම් යම් කිසි කෙනෙක් නේද? උපකරණ වලින් හදපු නැත්තම් නිර්මාණය කරපු පණ නැති සතෙක් කියලා හිතාගෙන පණ පොරවක් අරගෙන ගිහිල්ලා පිහියක් අරගෙන ගිහිල්ලා එතන තියෙන සතෙකුට මේ ප්‍රහාරයක් කෙලන කරනවා අරයා නිශ්චල වෙලා නිදාගෙන ඉඳලා තියෙනවා රැවටිලා. එතකොට එහෙම ප්‍රාණඝාතය සිදු වෙන්නේ නැහැ. හරි. ඇයි පණ ඇති සතෙකු බව දන්නේ දන්නේ නැහැ. ඊළඟට මරණවා කියන චේතනාව තියෙන්න ඕනේ. එහෙනම් ඔය පණ සතෙක් කියලා දැනගන්න ඕනේ මරණවා කියන චේතනාව තියෙන්න ඕනේ. චේතනාව විතරක් තිබ්බට මරණවා කියන චේතනාව තිබ්බද මෙන්න මෙහෙමයි මරන්නේ කියලා උපක්‍රමයක් එයාට එයාගේ මනසට එන්න ඕනේ. එහෙනම් අපේ මනසට එන්න ඕනේ උපක්‍රමයක්. ඊළඟට ප්‍රාණඝාතය සිද්ධ වෙන්න ඕනේ. හරිද මේ කාරණා පහ පොඩි මధుරයක් මරණ වෙලාවේ අනිවාර්යයෙන්ම තියෙනවද නැද්ද? අපි මధుරව මරණ වෙලාවේ පහම තියෙනවා. මధుරයක් කියලා දැනගන්නවා නේද? ඒ මధుරවා ඉන්නවා මధుරයක් කියලා දැනගන්නවා චේතනාව තියෙනවා මරන්න ඕනේ මෙන්න මෙහෙම ගහලා කියලා තියෙනවා නැත්නම් අන්තිමට අරනවා. එතකොට මේ පහම සිද්ධ වෙනවා. ඉතින් ප්‍රාණඝාතයක් ඔය පහෙන් සිද්ධ වෙනවා. ඊළඟට අපි ඉක්මනින් ඉක්මනින් කතා කරමු මේ පිළිබඳව. ඊළඟ අදත්තා දාණය. නේද? අදත්තා දාණය කියන්නේ හොරකම කියන එකයි, අනුන්ගේ දේ ගැනීම කියන එකයි. පණ ඇති සත්තු මැරීමේ තියෙන විපාක ටිකක් තියෙනවා අපි ඒකවත් දැනගන්න ඕනේ. අපි පණ ඇති සත්තුන් මරණ අයට වැඩි ආයුෂ නැහැ. එහෙම වැඩි ආයුෂයක් හිටින්නේ නැහැ. ඒක විපාකයක් විදිහට තියෙන කර්ම විපාකයක් විදිහට යාළ කෙටි කාලයකින්ම යාළගේ ජීවිත නැති වෙනවා. මේ ජීවිත කාලෙදිත් යම් කිසි කෙනෙක් අපි තේරෙනොත් එහෙම අඩු වයසේම මැරිලා ගියා කියලා අපිට ඒ වෙලාවට සංඥා එන්න ඕනේ. ඒකයි මම කියන්නේ මේ කටපාඩම තිබිලා බෑ. හරිද? අපිට අඩු අපි හුඟක් වෙලාවට අයියෝ බාන්නක අඩු වයසේම නැති වුණානේ. අඩු වයසේම ගියානේ. හ්ම්. කියලා නිකම්ම කියලා නිකන් ඉන්නවා. ඊට වැඩිය ඇත්තටම අපිට මේක මතක තියාගෙන ඉඳලා කෙනෙක් අඩු වයසේම මැරෙනවහම අපේ සමාජයේ ඇත්තටම කතිකාවතක් හැදෙන්න ඕනද නැද්ද? මෙයා බොහෝ සතුටු මරපු කෙනෙක් වෙන්න ඕන පෙර භවයන් වල හරියි. නේද? මෙයා ප්‍රාණඝාත කරපු කෙනෙක්. ඒකෙන්ද මෙයාට වැඩි ආයශ තියෙන්නේ? නෑ. අන්න ඒක නිබඳව අපි අතර කතා බහකට යන්න ඕනේ. අඩු වයසෙන් කෙනෙක් මැරුණාම. ඒ වගේම තමයි බොහෝ ලෙඩ දුක් තියෙන සමහර අය ඉන්නවා මොනවා කරත් මේ ලෙඩ දුක් ඇති වෙන්නේ බලන්න පින්වත් මේ ඒ විපාකයන් දැන් ඔය හරකෙක් මරන තැනක් ගත්තොත් ඌරෙක් මරන තැනක් ගත්තොත් මෙයා දන්නවා සමහර වෙලාවට ඔය සත්තුන්ට හරියට වද දීලා මරන්නේ. 100ට වද දෙනවා. සමහර සත්තු ගැන මම අහලා තියෙනවා මගේ ඇහෙන්නම් දැකලා නැහැ. ඒකට ගහනවා කියලා. මස් ඉදිමෙන්න ගහනවා. උල්ලැන්නලා තියෙනවා කියලා. හරිද? ඉතින් මේවා විපාක විදිහට මොකද වෙන්නේ? ඇත්තම කියන්න බෑ සමහර ලෙඩ ඇදුනහම උල්ලනිනවා වගේද නැද්ද? දැන් දත් කැක්කුම ගන්න බලන්න උල්ලනිනවා වගේද නැද්ද? ඉන්න බෑ. කවුරු හරි අයිනවා වගේ. නේද? කට ඇතුළේ ලොකු උලකින් අනිනවා වගේ. මේ ඒ වගේ ප්‍රාණඝාත කරන්න දැඩි වද දීලා ප්‍රාණඝාත කරපු ඇත්තන්ට ලැබිච්ච ප්‍රතිඵලය තමයි ඒ ප්‍රතිඵලය. හරි. එහෙනම් එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා එන්නේ ඒ වගේ මේවා දැන ගැනීම ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊළඟට බලන්න මේ ළඟදී මම ඊයේ පෙරේදත් මතක් කරා ගව ඝාතනයක් සිද්ධ කරන තැනක අම්මා ඉද්දි පැටියා මැරුවා. ඊළඟ තැන ඒ අම්මා බේරගත්තා. ඒකයි උනේ නැත්තම් දෙන්නම මරන්න ගියා. ඊළඟ තැන අම්මාව මැරුවා පැටිය ඇතුරුණා. අම්මා බේරගත්ත විතරයි පැටිය පැටිය බේරගත්ත. අයි වෙන අම්මගේ පැටිය බේරගත්ත. දුවගෙන ඇවිල්ලා කිරිබොන්ට පටන් ගත්ත අර අම්මා. හරිද? ඊට පස්සේ ඒ දෙන්නත්පත් වෙන් වෙන්න උනා. අන්තිමට දැන් අර බේරිච්ච අම්මා ඉන්නවා. ඒ බේරිච්ච අම්මා හැම වෙලේම කොච්චර කරත් එයාගේ මූණේ කිසිම සන්තෝෂ පාටක් අන්න කාණ්ඩ දෙනවා, කට්ටිය බොණ්ඩ දෙනවා, එක එකව කරනවා. මොකද ප්‍රියංගේ වෙන්වීම. අන්න ඒ ඒ පාපයේ හේතුවෙන් බොහෝ අයට මේ ජීවිතවල ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන්නේ පෙර ප්‍රාණඝාත කරපු අයට. හරිද? ප්‍රියයන්ගෙන් බොහෝ විට වෙන් වෙන්න සිද්ධ වෙන අවස්ථා හරියට තියෙනවා හරියට දුක් වෙනවා තියෙන තමනුත් අපිත් හිතන්න අපේ පින්නත් නේ අපිට ප්‍රියයන්ගෙන් නිබඳව වෙන්වීමේ දුක ඇති වෙනවා නම් අපිට සංඥාවක් විදිහට එන්න ඕනේ මම බොහෝ ප්‍රාණඝාත කරලා තියෙනවා ආයෙ මම කවදාකවත් ප්‍රාණඝාත නොකර ඉන්න ඕනේ. ඒ සංඥාව එනවද කියලා බලන්න බෞද්ධ වෙච්ච අපිට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ක්‍රමවේදය මේ මේ ලෝක න්‍යාය මේ ස්වභාව ධර්මයේ තියෙන මේ සකස් වෙන විදිය ස්වභාව ධර්මයේ මේ කුසල ශක්තියන් අනුව පුණ්‍ය ශක්තියන් අනුව මිනිසුන්ගේ කර්ම වේග සකස් වෙන්නේ. එහෙනම් බොහෝ විට මට හැමදාම මොනවා කරත් අනේ මන් දන්නේ මට කිසිම ප්‍රියයෙක් එක්ක වැඩි කාලයක් ඉන්න බෑ මට කිට් වෙන කිට් වෙන හැම කෙනෙක් එක්කම මට වෙන් වෙන්න වෙනවා කියලා දැනෙනවා නම් Tamanටම සංඥාවක් ඇති කරගන්න වෙනවා මම බොහෝ ප්‍රාණඝාත කරපු කෙනෙක් වෙන්න ඕනේ කියලා. හරිද? ඒ වගේම තමයි නිබඳව බයටපත් වෙලා වාසය කරන්න සිද්ධ වෙන ස්වභාවයන් තියෙනවා. හරි? ඒ කියන්නේ එහෙම සමහර අය ඉන්නව නේද? තනියම ඉන්න බයයි. හරියට කියනවා. චූටි සතෙකුට පවා බයයි. නේද? සමහර අය එක රැයක් තනියම ඉන්න බය. කරුවලේ එළියට යන්න බය තියෙක විපාකයක් නේ. ඒ කියන්නේ එයාට අනිත් අයට උපදින්න නැති තැන්වල බය උපදිනවා. හැම වෙලෙම බයෙන් ඉන්නවා. ඇයි බලන්න අර සත්වයෝ ඝාතනයට අරන් එන වෙලාවෙ ඉඳන් ඉන්නේ පුදුමාකාර බයකින්. අර දැන් මොනවා වෙයිද දන්නේ නැහැ. දැන් මොනවද අපි බලන්න පොඩ්ඩක් සල්්‍යාගාරයකට ගිහිල්ලා සල්්‍ය කර්මයක් කරගෙන තියෙන අය හොඳටම දන්නව නේද අන්තිමට තමන්ගේ ප්‍රියයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා. හරිද? අර මොකක්ද ඇඳුම ඇඳලා. හ්ම්. දැන් විශේෂ ඇඳුමක් තියෙනවා, නිල ඇඳුමක් තියෙනවානේ. ඒක ඇඳලා. අන්තිමට මේ හරියට ගමනක් ගිහින් එන්න යනවා වගේ ටිකක් දරුණු එකක් නම් ඉතින් අන්තිමට ගිහිල්ලා බාර දෙන්න ඕනේ එතෙන්ට. එතෙන්ට ගිහිල්ලා බාර දුන්නාට පස්සේ අර ශල්‍යාගාරයට ඇතුල් කරාට පස්සේ දැන් සම්පූර්ණ ජීවිතේ රඳා පැවැත්ලා තියෙන කාගේ මතද? නේද? දැන් තියෙන්නේ ඒ වෛද්‍යවරු මත තමයි ජීවිතේ. දැන් ඉතින් මගේ අම්මත් එතන නෑ, තාත්තත් එතන නෑ, සහෝදරයොත් නෑ, ඥාතියොත් නෑ. ඒ කවුරුවක්වත් නෑ. නේද? එතකොට ඉතින් එහෙනම් බලන්න අන්න ඒ අවස්ථාවල නිකන් මොකක්ද නේද? ඒ වගේ අවස්ථාවල උදාහරණ හුඟක් අය මොකද කරන්නේ? දෙවියෝ බුදුන් සිහි කරගන්නවා කියලා කියන්නේ නේද? ඈ මොනවා කරන්නේ? තින් මතක් කරගන්නවා, කරපු පින් මතක් කරගන්නවා. මොකද මේ බයේ? එහෙනම් බලන්න අපි යම් කිසි දැනක අපේ පින්නත් තිරසන් සත්වයේ ඝාතනයට සූදානම් කරනකොට ඒ සත්තු කොහොමත් අපිව දකින දකින තැන පවා ඉන්නේ හැම වෙලේම බයයි. ඒ විතරනේ හුරුතලයට හදන්න සතෙක් ගත්තත් ඒ සතත් කාලයක් යනකම් ඉන්නේ බයයි. මේ වගේ දුව දුව ඉන්න සත්ව කොටස් තමයි ඒ වගේ ඝාතනයන් කරපු අයට ඔන්න ඔය බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන ස්වභාවය තියෙනවා. ඉතින් ওই ටික පළවෙනි අකුසලයේ විදිහට අපි ওই ටික හොඳට දැනගෙන තියාගන්න ඕනේ. දෙවෙනි එක තමයි අදත්තා දානය. අදත් ප්‍රදානය කරන්න ගියාමත් කාරණා පහක් මූලික වෙන්න ඕනේ. පළවෙනි එක අන්සතු වස්තුවක් තියෙන්න ඕනේ. අන්සතු වස්තු දැක්කම සමහර අයට ගින්දර වගේ ගන්න පුළුවන් බව දැනෙනවා නම් හරි අමාරුයි. අතුල පිටින් දැනෙන ස්වභාවය තියෙනවා. එතකොට ඒක ඒ වස්තුව තිබිලාමදි ඒක අන්සතු බව දැනගන්නත් ඕන. දැන නැත්නම් කරන්න දෙයක් නෑ. මේක අන්සතු දෙයක් කියලා දැන නැතුව ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔන්න කාරණා දෙක අන්සතු වස්තුවක් තියෙන්න ඕනේ. ඒක බව දැනගන්න ඊළඟට හොරහිත එන්න ඕනේ. හ්ම් හොරහිත දන්නවද? අපි නම් දන්නේ. හාමුදුරුවෝ ඉඳි දන්නේ. නේද? එහෙනම් හොරහිත එන්න ඕනේ. කියන්නේ හොරෙන් ගන්න සිත පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකට උපක්‍රමයක් ඉස්සලා වගේමයි උපක්‍රමයක් යොදන්න ඕනේ. සහ තිබූතනින් උස්සනකොටම හරි මෙහෙම කළා උස්සනකොටම තිබ්බතනින් වැඩේ සිද්ධ වෙනවා. හරිද? එහෙනම් ඒ අනුන් සතු දෙ ගන්න ඕනේ. හතර මේ කාරණා පහ සම්පූර්ණ වෙනකොටම මොකද වෙන්නේ? එයා අදත්තා දාණය කියන කාරණාවට වැටෙනවා. ඉතින් මේ වාගේ තියෙන දරුණු විපාක බොහෝමයක් තියෙනවා. එන් කීපයක් විතරක් මම කියන්නේ. ඒකේ දරුණු විපාක විදිහට අපි මතක් කරේ වල්ලස් ගැනීම වගේ වට අදාළ වෙන දේවල් ගැන අර කුම්බාණ්ඩ වෙලා උපදිනවා කියන කාරණා. ඉතින් ඒවා අර ප්‍රාණඝාත වලත් තියෙනවා. අර ඇටසැකිලි ප්‍රේතයා දකින්නේ නේද? දැන් මේ මේ අපි කිව්වේ මේ මනුෂ්‍ය ජීවිතේ ලැබෙන කීපයක් විතරයි. ඇට සැකිලි ප්‍රේතයා කියලා කියන්නේ ඒ ඇට සැකිල්ලේ තියෙන මස් දියලි දේවි යනවා. ඒ මස් හැම වෙලෙම ගැලවෙනවා. ඒවා ඇවිල්ලා ඒ പ്രേත විශේෂයෙන්ම ඉන්න කවුඩෝ කපුටෝ ඇවිල්ලා අරගෙන යනවා. ඒවා ගලවනවා අමුවෙට. ඒ പ്രേතයා හරි දුක් වෙනමින් දුවනවා. දුවනකොට මේ අන්තිමට මේ රජගහනුවර දි මේ බුදුහාඳුරු මේක දැකලා දේශනා කරනවා මේ කවුද කියලා රජගහනුවර හිටපු මස් මරන්නෙක් අත්‍යවම හරක් මරන්නේ කියලා සඳහන් කරලා තියෙන්නේ. මොනවද අමු අමු වේම කට්ටෙන් මස් අයින් කරපු එකනේ. හරි මේ ලෝකයේ වැරදි කරනවා කියන එක පින්වත් මේ ලේසියෙන් කරන්න පුළුවන් මිනිසුන්ට. හැබැයි මේවට හම්බෙන්න ගියාම නේද කෑකෝ ගැහුවට බේරන්න බෑ. ඒකද අපි බොහෝ පරිස්සම් වෙන්න ඕන අපි උනත් යම් කිසි පොඩි වැරද්දක් හරි කරන්නේ තියෙන බැඳීමක් හින්දාමයි. නේද? නමුත් බැඳීම් තියෙන මිනිස්සුන්ට කොහොමත්ම පුළුවන්කමක් නැහැ අපේ මරණයේදී අපිව බේරගන්න. අපි ප්‍රාණඝාත කරලා හොරකම් කරලා කාමයේ වර්ධව හැසිරලා වෙන මොනවා හරි වැරදි කරලා අපි බැඳීම් තියෙන මිනිස්සුන්ව අපි යම් විදිහකින් යම් විදිහකින් ඒ අය හින්දා කියලා නොයේකුත් ආකාරයේ විනාශකාරී වැඩ කරගත්තොත් ඒ කරගත්ත කරගෙන කරගත්ත කියලා එයාට අනේ මං හින්දා තමයි අපේ අම්මා ගොඩක් සතුටු මරුවේ මං අම්මාව බේරගන්න ඕනේ අපේ තාත්තා හොරකම් කරේ මං හින්දා තාත්තා බේර ගන්න ඕනේ කියලා දරුවෝ හිතුවත් ඒක කරන්න කවදාකවත් බැහැ. අපේ ජීවිතය අනාගත දුගතියට වැටෙන්නේ නැති වෙන විදිහට සකස් කර ගැනීමේ වගකීම අපි අනිවාර්යයෙන්ම තබා ගත යුතුයි. බුද්ධෝත්පාද කාලයක තමයි අපි පින්නත්නේ අපිට මේ වගේ කතා කරන්න හම්බෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එහාට ජීවිතයක් ගැන සිත් වෙන සිද්ධිය નિවරදියම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලයක. ඉතින් එහෙමනම් අපි ඒ කාලේදී මේවා දැනගෙන ඉතාලම සුරක්ෂිත ජීවිත ඇති කරගන්න ඕනේ. ඔය හොරකම් කරපු අයට දිලිඳු බව ඇති වෙනවා බොහෝ දිලිඳු වෙලා උපදිනවා මොනවා කරත් තමන්ගේ සම්පත් වර්ධනය වෙන්නේ නැහැ. මොන තරම් මහන්සිලා මොන තරම් සැලසුම් කරත් එයාට එහෙම වෙන්නේ නැහැ. ඊළඟට හැම වෙලෙම බැගෑපත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන් අයගෙන් ඉල්ලාගෙනම ඉල්ලාගෙනම බැගෑපත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙන අය ඉන්නවා. අපි දන්නවා මොන જાති කරා සමහර අයට ඉඳලාමත් මොකක් හරි පිනක් පහළ වෙලා ලොතරැයියක් වගේ එකක් හැදෙනවා. ලොකු දැකලා තියෙනවද? සමහර ලොතරැයි වගේ අදිච්ච අය අවුරුද්ද දෙකක් ඒකෙන් භුක්තිය ඉඳලා තිබ්බටත් වැඩිය පල්ලෙහාට වැටෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ මොකද ඒක හරියන්නේ නැහැ යාට. කොච්චර දේවල් තිබුණත් කොච්චර කරත් හරියන්නේ නැහැ. හරියන්නේ නැත්තේ ඒ තියෙන පාපයේ තියෙන බලවන්තකම. එයාට කැමති වස්තු ලැබෙන්නේ නැහැ. කොච්චර කැමති වුණත් ඒ කැමති දේවල් ලැබෙන්නේ නැහැ. බලන්න සමහර අය ඉන්නවා යම් දෙයක් හිතපුවාම ටික දවසකින්ම කොහොම හරි ඒ දේවල් හම්බෙන වටකුරු වෙලා කොහෙන් හරි ඒ හිතන දේවල් ලැබෙන ගති තියෙනවා. එහෙමයි ඉන්නවා අපේ පවුල් වලත් ඉන්නවා නේද? අපි දන්න අය ඉන්නවා. එයා යමක් හිතුවොත් එයාට ඒක හම්බෙනවා. සමහර අය ඉන්නවා හම්බෙන්නෙම නැහැ. හරි ඒ වගේ ඒකට අනුන්ගේ වස්තු වලින් යැපෙන්න සිද්ධ වෙනවා. බැගෑපත් වෙලා යැපෙන්න සිද්ධ වෙනවා මේ ජීවිතේ. ඉතින් මේ වගේ බොහෝ විපාක සහිත දෙයක් තමයි අදින්නා දානය කියලා කියන්නේ. ඊළඟට කාමමිත්‍යාචාරය කියලා කියන්නේ පළවෙනියෙන්ම කාමයේ වරදවා හැසිරෙන්නට ඒ නොයා යුතු වස්තුව හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ එහෙම වස්තුවක් තිබෙන්න ඕනේ. ඒ වස්තුව තියෙනවා ඊළඟට අනුන්ගේ වස්තුවක් කියලා හැඟීම තියෙන්න ඕනේ. හරිද? මේක අනුන්ට අයිති දෙයක් මට අයිති දෙයක් නෙවෙයි කියන හැඟීම තියෙන්න ඕනේ. ඊළඟට කාමයේ වරදවා හැසිරෙන්න ඕනේ කියන සිත පහළ වෙන්න ඕනේ. ඊළඟට ඒ ක්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. ඒ කාරණා හතර සම්පූර්ණ වෙනකොට කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙනවා. ඒකේ විපාක විදිහට මේ ජීවිතේම ලැබෙන විපාක විදිහට තියෙන්නේ මේ ජීවිතයේදී මෙයාට බොහෝ සතුරන් ඇති වෙනවා. ඒ වගේම තමයි ලෙඩ ඇති වෙනවා. බොහෝ අසනීප තත්ත්වයන් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි එයාට කාල්ගත වීමත් එක්ක කිසිම කෙනෙක් රුස්සන්නේ නැතුව නැති වෙන ස්වභාවයට පත් වෙනවා. රුස්සන්න මොකද මේ මේවා මේ මේ පේන්නම තියෙන අපේ බලන් අපේ පින්නත් නේ අපේ ගමේ හෝ අපි දන්න තැනක ඒ වගේ අය ඉන්නවා නම් අන්තිමට ඔය වගේ විපාක තියනවද නැද්ද? නේද? එයාට බොහෝ සතුරෝ ඉන්නවා, බොහෝ ලෙඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි කාවත් රුස්සන්නේ රුස්සන්නේ නැති ස්වභාවයට එනවා. ඒ විතරක් නෙවෙයි අර ස්ත්‍රීත් නැති පුරුෂත් නැති ඊ타ත්ම දුක්ඛිත ස්වභාවයකට පත් වෙන මේ සමාජයේ ඉන්න පීඩිත ගෝත්‍රයක් ඉන්නවා. එවැනි අය අධික කාමරාගයෙන් යුක්තයි. නමුත් එයාලා හරිම ගැටළු සහගත තත්වයකට සමාජයේ මුණපාන පිරිසක් ඉන්නවා. ඒ එන්නේ ඒ වගේ පිරිස් බවට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවා හරිම දුක්ඛිතයි. යාළුවට කවදාකවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. යාළුවගේ ජීවිතේ හැම වෙලෙම උදේ ඉඳන් හැන්දෑ වෙනකන් තියෙන්නේ අර වගේ නරක සිතුවිලි. තිබුණාට යාළුවා නේද හරියටම බැලුවොත් වෙනුමෙනුත් ස්ත්‍රියක් වගේත් නෙවෙයි, ස්ත්‍රියකුත් නෙවෙයි නේද? ශක්තිමත් පුරුෂයෙකුත් නෙවෙයි. ඉතින් ඒ වගේ ආය බවටපත් වෙලා අධිකතර දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද මේ අපි නොහිතුවාට මේ වාගේ තුල තියෙන මහා භයානක තත්වයන් මේ ජීවිතයේදීම එවැනි තත්වයන් වලටපත් වෙච්ච අය පත් වෙලා තමන්ගේ ජීවිතේ විනාශ වෙච්ච අය ඉන්නවා. හරිද? ඊළඟට බොරු කීම කියන එක දැන් අපි කාරණා තුනක් කතා කරා. දැන් කයෙන් සිද්ධ වෙන වැරදි පිළිබඳව යම් කිසි ආකාරයකට අපි යමක් දැන් දැනගත්තා. ඊළඟට තියෙන්නේ වචනයෙන් සිද්ධ වෙන වැරදි ටික. වචනයෙන් සිද්ධ වෙන වැරදි වලදී පළවෙනි එක බොරු කීම. බොරු කීම කියන එක ඒකෙදි කොහොමද ඒක වෙන්නේ? අංග හතරක් ඕනේ මුසාවාදයක් සම්පූර්ණ වෙන්න. ඒ තමයි ඒ කියන කාරණාව ඇත්තක් වෙන්න බෑ. ඒ කියන කාරණාව ඇත්තක් වෙන්න බෑ. ඊළඟට දෙවෙනි එක තමයි රැවටීමේ සිත තියෙන්න ඕනේ. කියන කාරණාව සමහර විට ඇත්තක් නොවෙන්න පුළුවන්. හරිද? කියන කාරණාව ඇත්තක් නොවෙන්න පුළුවන්. හැබැයි රැවටීමේ සිත නැහැ. හරිද? එහෙමනම් ඒක බොරු කීමකට වැටෙන්නේ නැහැ. කෙනෙක්ව රැවටීමේ සිතක් එතන නැහැ. ඊළඟට ඒ රැවටීම පිණිසම රැවටීමේ සිත විතර නෙවෙයි රැවටීම පිණිසම කියන්න ඕනේ. කෙනෙක්ව රවට්ටන්නම කියන්න ඕනේ. ඊළඟට යා අනිවාර්යෙන් මේ කියන එකේ අර්ථය අර්ථය දැනගන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න ඔය කාරණා අර්ථාන්විතව ඒක දැනගන්න ඕනේ, රැවටීම පිණිස කියන්න ඕනේ, රවට්ටන්න ඕනේ කියන සිත පහළ වෙන්න ඕනේ. ඒ ඒ වගේ ඒක ඇත්තක් වෙන්න බෑ. ওই කාරණා හතර සම්පූර්ණ වෙනකොට බොරු කීම සම්පූර්ණ වෙනවා. එතකොට ඒ වගේ අයට සිද්ධ වෙන විපාක මේ ජීවිතයේදීම ලැබෙන විපාක විදිහට සඳහන් කරලා තියෙන්නේ එක එක්කෙනාගෙන් බැනුම් අහන්න වෙනවා. බැනුම් අහලා දුකින් දුකටපත් වෙන්න වෙනවා. මේකුත් බැනුම් ඔය සමහර අය කියනවා නේද මම අහලා තියෙනවා. කවදාක මම හොඳක් අහන කෙනෙක් නෑ නෙවෙයි. කොච්චර හොඳ කරත් මට හොඳක් අහන්න නෑ. ඒ තමයි සසර හෝ මේ ජීවිතේදී බොහෝ බොරු කියපු අයට ලැබෙන විපාක. ඊළඟට ඒ බොරු වලින්ම චෝදනා ලැබෙනවා. කවදාකවත් නොකරපු දේවල් වලින් චෝදනා චෝදනා අහන්න වෙනවා. ඊළඟට තියෙන අනිත් කාරණාව තමයි දැඩිව ඇදහිය නොහැකිම චෝදනාවලට ලක් වෙන අදහන්නවත් බැරි තරම් ලොකු චෝදනාවලට ලක් වෙන සත්‍යවාදී නොවන අය ඊළඟ තියෙන කාරණාව තමයි කාලානුරූප එයාගේ අර කට ගඳ ගන්න පටන් ගන්නවා කටේ ගඳෙන් පටන් ගන්නවා සමහර අය ඉන්නවා එහෙම ඒ අර ඕන කෙනෙක්ගේ කට ගඳයි දත් මැද්දේ නැත්නම් එහෙම කරේ නැත්නම් දත් පිරිසුදු කරේ නැත්නම් කට පිරිසුදු කරේ නැත්නම් නමුත් මේ අය දන්නවා සමහර අය ඉන්නවා කොච්චර පිරිසුදු කරත් මුඛය ඒ එන ගඳ නවත්තන්න බෑ. ඉතින් එතකොට ඒ තමයි බොරු කියලා හොඳට අනිත්‍ය රවට්ටපු මිනිස්සු. ඊළඟ එක තමයි පිසුනා වාචා කියලා කියන්නේ අන් අයව බිඳවීම නේද? ඒ කියන්නේ කේලම් වලට කියනවා පිසුනා වාචා කියලා. එතකොට මේ කේලම් කීම් කියන ඒවා ගෙදී හැම වෙලේම තියෙන්න ඕනේ මේ අනිත් අය බිඳවීමේ සිතක්. දැන් මට මෙහෙම කියන්නේ මේ මේ තැන්වලදී හරියට අර්ථ දක්ව ගන්න ඕක හරිය වටිනව තැනදී බිඳවීමේ සිතක් තියෙන්න ඕන අපි ඊළඟ එකත් කාරණා කල්පනා කරමු. එතකොට තමා කෙරෙහි ප්‍රිය බව ඇති කරගන්න කැමැත්තක් තියෙන. ඒ කියන්නේ අරයාගෙන් බිඳවලා මට ප්‍රිය බව ඇති කරගන්න කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ සඳහා ගන්න උත්සාහය තියෙන්න ඕනේ. ඊළඟට ඒ ඔක්කොම කරනවා. හැබැයි අරයා කියලාම පිළිගත්තේ නැත්තම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. හරිද පිළි අරගෙන ඒක වෙන්න ඕනේ හරිද එතකොට අර අර පැත්තෙන් කේලම් පිළි අරගෙන බිඳෙන්න ඕනේ ඒ වගේම අපි උත්සාහ කරන්න ඕනේ ඒ වගේම තමන් කෙරෙහි ප්‍රිය කර ගන්න කරන කැමැත්ත තියෙන්න ඕනේ බිඳවන හිත තියෙන්න ඕනේ එතකොට අපි මෙහෙම කරමු බලන්න මෙහෙම කියමු බලන්න අම්ම කිව්ව දුව කිව්ව ඉන්නවා අපේ ගමේ කියලා හිතන්න මේ දුව නොමනා කෙනෙක් සමග කතා බහ කරමින් ඉන්නවා මම ටවුන් එකේදී දකිනවා හරිද දැක්කහම මම කල්පනා කරනවා අනේ මේ අම්මා කොච්චර මහන්සියෙන්ද කටයුතු කරන්නේ මේ කතා කර හිටිය කෙනා ඒ තරම් හොඳ කෙනෙක් නම් නෙවෙයි මෙයා ලොකු අමාරුවක වැටේ කියලා ඉක්මනට ගිහිල්ලා අර අම්මට කියනවා ඔයා පොඩ්ඩක් පරිස්සම් පරිස්සමෙන් බලන්න මොකද දුව කතා කරලා හිටිය කෙනා හොඳ නැහැ කියලා. දුවට මේක ආරංචි වෙච්ච ගමන් මට ඇවිල්ලා බයිනවා කේලම් මෙතන ඉවරක් නැති කේලම් කියනවා කියලා. හරිද ඒක? ඒ කතාව වැරදි. ඇයි? මෙතන මෙයාගේ තිබ්බේ මොකද්ද? පැහැදිලි චේතනාවක් තියෙන්නේ අනුන්ව බිඳවන්න බිඳවෙන කතාව කවුරුත් ප්‍රියභාවයට ගන්න නෙවෙයි අනුන්ව බිඳවලා එයාගේ යහපත සඳහා. හැබැයි ඒකම ඇවිල්ලා කියනවා හරිද? ආ ඉන්නකො මේ අම්මයි දුවයි සමගියෙන් ඉන්නවා. මේ දුව අම්මට හොර වැඩක් කරනවා මම ගිහිල්ලා කියන්නම්කෝ කියපුවාම කියපුවාම මේ දෙන්නව මේ දෙන්න විරසක වුණාම මට සතුටුයි මගේ මොකක් හරි ඉරිසියාවක් හරි මොකක් හරි තියෙනවා කියලා ඒ විදිහම එකක් සිද්ධ වෙනවා. සිද්ධ වුණ ගමන් මොකද වෙන්නේ? අන්න අර එතන ඒ කේලම සිද්ධ වෙනවා. ඉතින් අපි අපි හැම වෙලෙම බලන්න ඕන මොකක් දිහාද? අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ චේතනාව දිහා. නේද? මොකක් හරි දෙයක් කරනකොට චේතනාව මොකද්ද කියලා තමයි බලන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි ඒ පිසුනා වාචා ඊළඟට පරසා වාචා. හරිද? පරසා වාචා කියලා කියන්නේ ඔන්න එතකොට අපිට හොඳට ඔක තේරුම් ගන්න ඕනේ. කිපුණු සිතක් තියෙන්නත් ඕනේ බැනුම් අහන්න සත්‍යයක් ඉන්නත් ඕනේ හරිද ඒ කියන්නේ මිනිසෙක් ඉන්න ඕනේ නැත්නම් පරස වචන තනියම කිව්වට ඒක වෙන්නේ නැහැ හරිද ඒක අහන්න සත්‍යයක් ඉන්න ඕනේ එයාට කිපිච්ච සිත තියෙන්න ඕනේ ඊළඟට අනුන්ව කලඹවන කැමැත්තෙන් දුෂ්ට වූ සිතින් කියන අමහිරි වචන වලට කියන පරස වචන කියලා අනිත් අයව නිකන් දැන් මම ඇත්තටම ඔය පරුස වචන කියන්නේ ඔය ඔය පරුස වචන කියන්නේ කියන්නේ අසභ්‍ය වචනම කියන එක කියන්න බෑ. දැන් ලංකාවේ භාවිතා කරන සමහර පළාත්වල භාවිතා කරන වචනය තමයි තමුසේ කියන එක. සමහර පළාත්වල තමුසේ කියන්නේ ආදරයට තමුසේ කියනවා. හරිද? කැමැත්තට කියනවා. ඒ ඒ අය හැබැයි සමහර පළාත්වල තමුසේ කියන වචනේ ඇහුණොත් ඒක තරහට කියන වචනයක්. ඔය දෙගොල්ලෝ ලාවට මාරු වෙනවා. මට එහෙම වෙලා තියෙනවා. හ්ම් ඒ දෙගොල්ල මාරු වුණාම අර කට්ටිය නිකන් තමුසේ කෑවද කියලා අහපුවාම ඒක හරියන්නේ <laughs> ඒක හරියන්නේ නැහැ තමුසේ කිව්වොත් නිකන් නේද ඒක හරියන්නේ අන්න ඒ වගේ වෙලාවක අර පැත්තෙන් කියන්නේ සමහරට ඉතා අසභ්‍ය වචන සමහර අය ආදරෙට කියනවා හරි ඒක නෙමෙයි පැහැදිලිව මෙතන තියෙන්න ඕනේ සත්‍යය කියලා දැනගන්න ඕනේ. ඒ සත්‍යයගේ හිත පරුස කරන. සමහර පුංචි වචන කෑල්ලක් ඇති ඔකට. හරිද? පොඩි කෑල්ලක් ඇති සමහර අය හොඳට දන්නවා අරයට රිදවන්න ඒ රිදවීමේ අදහස. ඇත්තම කියන්න බලන්න හුඟක් වෙලාවට පරස වචන කියන්නේ ඇයි? අනිත් අයට රිදවන්න කියන්නේ. හරි අනිත් අයට රිදෙන වචන ඒවා ඒකට කියන පරස වචන කියන්නේ අනිත් අය කලඹන. කලඹවීමේ දුෂ්ටසිතෙන් කලඹවන්න කැමති. ඒ කියන්නේ තරහෙන්. තරහ ගියාම අපි ක්‍රම දෙකක් පාවිච්චි කරනවා රිදවන්න. අපිට තරහ අපේ තරහ අයින් කරගන්න මෛත්‍රිය වැඩි වීමට අමතරව ශිෂ්ට මිනිස්සු තමන් ගැන හිතලා බලලා මේ තරහ අයින් කරන්න පුළුවන් මෛත්‍රියෙන් කියලා ඒක අයින් කරගන්න බලනවා. අශිෂ්ට මිනිස්සු තරහ අයින් කරගන්න බලන්නේ අනිත් පැත්තට රිදවීම. රිදවන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් ගහන්න ඕනේ. ගහනකොට එයාගේ කය රිදෙනවා. අනිත් එක බනින්න ඕනේ. බැන්නම එයාගේ සිත රිදෙනවා. එහෙනම් තරහා සිතක් ඇති වෙලා. ඒක කියන්නේ කිපුණු සිත තියෙන්න ඕනේ. ඒ කිපුණු සිතෙන් රළුව කතා කරන්න ඕනේ. එතකොට ඒ මොනවද? අනුන් අනුන්ව කලඹවුණු කැමැත්තෙන් අනුන්ට රිදවුණු කැමැත්තෙන් අන්න එහෙනම් සත්‍යයක් ඉන්න ඕන කිපුණු සිතක් තියෙන්න ඕන රළුව කතා කරන්න. මේ අංග තුන සම්පූර්ණ වෙනකොට පල්ස වචන සම්පූර්ණ වෙනවා. හරිද? එතකොට එතකොට මම බලන්න ඕන මම මේ වයින් වෙන් වෙන්න ඕනේ. මම මේ වයින් වෙන් වෙන්න ඕනේ. ඇයි? නැත්තම් නිවන් දකින්න බෑ. හරි. ඇයි සම්මා වාචා කියලා කියන්නේ? ඔයෙන් වෙන්වීම. නේද? හැම වෙලේම වේරමණී වේරමණී කියලා තියෙන්නේ. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා සම්ප්‍රප්පලාප වේරමණී කියලා තියෙන්නේ සම්මා වාචා කියන චෛතසිකය. ඒක ඒවයින් අයින් වෙන්න ඕන කියන එකයි. ඊළඟට හත්වෙනි එක තමයි සම්ප්‍රප්පලාපා කියන එක. හරිද? සම්ප්‍රප්පලාපා කියලා කියන්නේ වැඩක් නැති අර්ථයක් නැති වචන. එතකොට එතනත් ඒ අර්ථයක් වචන නැති වචන කීමට කැමැත්ත තියෙන්න ඕනේ සහ අර්ථයක් නැති වචන කියන්න ඕන. අර්ථයක් නැති වචන කියන්න කැමැත්ත තියෙන්න ඕනේ. ඒ අර්ථයක් ඇති වචන කියන්න ඕන. අර්ථයක් නැති වචන කියද්දි මොනවද? නේද? උතනත් අපි හොඳට බලන්න ඕනේ. දුවෙක් ඇවිල්ලා තමන්ගේ වැඩපොලේ විස්තරයක් අම්මට කියනවා. එතන හොඳට බලන්න මේ ධර්මානුකූල වචන කියලා නෙවෙයි මෙතන තියෙන්නේ. හරි ඇත්ත ධර්මානුකූල සියලු වචන අර්ථ සහිතයි. ධර්මානුකූල නැති ඒවත් අර්ථ සහිතව තියෙනවද නැද්ද? නේද? එහෙම වුණත් අපි ඔක්කොම අපිට කිසිම විෂයක් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ගණිත විෂය, විද්‍යාව විෂය මොකුත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඒව එකක් අධර්මානුකූල නැහැ. නේද? ඒවා හිස් වචන වලට වැටෙන්නේ නැහැ. ඒක කාරණාවක් ඇතුව, වැදගත් කාරණාවක් ඇතුව සිද්ධ වෙන දෙයක්. මම ඒක කිව්වේ දරුවෙක් ඇවිල්ලා තමන්ගේ පාසලේ හෝ තමන්ගේ කාර්යාලයේ දෙයක් අම්මත් එක්ක කියගෙන කියගෙන යනවා. හරිද? මේක ඔක්කොම විස්තරයක් මේ කියන්නේ. හැබැයි මේ දරුවා පීඩාවට පත් වෙලා කියන්නේ. මේ වෙලාවට අම්මා කිව්වොත් එහෙනම් මම ওই සම්ප්‍රප්පලාව වලට අහුවෙන්න කැමති නැහැ. ඔයා ඕවා දැන් මට කියන්න දෙන්න එපා ඉස්සර කිව්වට කමක් නැහැ කියලා. ඒක හරියන එකක්ද? නෑ. මේ අම්මා ඒ දරුවගේ විස්තරය අහන්න ඕනේ. අහලා ඒකට ධර්මානුකූල උත්තර දෙන්න ඕනේ. ඒකට අහන්න ඕනේ ඒක. හැබැයි මේ අම්මා අහන්නේ රස විඳීමේ වැඩක් නැති එකක් මේක නිකම් මේක ආ කියන්නකො බලන්න කියලා රස විඳීමේ අදහසින් නම් කැමැත්තෙන් නම් එන්න එකයි කිව්වේ ඒ වගේ වචන කීමේ ඇසීමේ කැමැත්ත සහ ආත්‍යක් නැති වචන කීම කියන එක ඉතින් මේකෙන් අන්න ඒ වගේ අපි හොඳින් හිතලා බලලා ජීවිතය ගෙනියනකොට අපි නිවැරදිවම ක්‍රියා කරන්න ඕන වචන. ඔය හතරෙන් බේරෙන එක නම් හරිම අමාරුයි. ලොකු කුසලයක් වැඩෙනවා. ඔය හතරෙන් බේරිලා ජීවිතය අරගෙන ගියොත් ලොකු සිහියකින් ඉන්න වෙනවා මොනවද? මුසාවාද, පිසුනාවාද, පල්සාවාද, සම්ප්‍රප්පා. ඉතින් අකුසල් ගැන කතා කරාට අපි ධර්මයේ වැඩන්නේ අපි ඒ අකුසල් සිත් දැනගෙන කයෙන් සහ වචනයෙන් සිද්ධ වෙන මේ අකුසලයන්ගෙන් වැළකෙන්න අපිට නේද? එහෙනම් ඒ අකුසල එනකොට අකුසල් සිතක් ආවා කියලා නේද? කාමාවචර අකුසල් සිතක් ආවා කියලා වැළකෙන්න අපි දන්නේ නැත්නම් ඒකෙන් ඇති පළ ඒකෙන් ඇති පළක් නැති වෙනවා. ඊළඟ අටවෙනි එක තමයි අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ අන්සතු දෙයට ඇතිවන අධිකතර කැමැත්ත. ඒක අකුසලයක් සිතින් වෙන අකුසලයක් විදිහටයි වැටෙන්නේ. ඒක ආසාදයක් තියෙන්නත් ඕන ඒ ආසාදය තමන් අතු කර ගැනීමේ දැඩි කැමැත්තක්. දැඩි කැමැත්තක් ඇති වෙනවා. මට තියාගත්තම නැහැ. ගන්නෑ හොරකම සිද්ධ වෙන්නේ නමුත් එහෙම වස්තුවක් තියෙන්නත් ඕන. මට තිබ්බනම් මට තිබ්බනම් කියලා තද තද කැමැත්තක් ඇති වෙනවා. හරිද? ඊළඟට ව්‍යාපාදේ කියලා කියන්නේ උතනදී ඒකත් බොහෝම හිත කිලුටුභාවයට පත් කරන හිතෙන් සිද්ධ වෙන අකුසලයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ තමයි පණ ඇති සතෙක් වෙන්න ඕනේ. ඒ වගේම මරණ කැමැත්ත. ඇති වෙන්න ඕනේ මරන්න තරම් කේන්තියක් වෙන්න ඕනේ. මරනවා කියලා කැමැත්ත මරන්නේ නැහැ. හරිද? දැඩි ව්‍යාපාදයක් ගැටීමේ ගතිය. ඒක කියන්නේ එතන එතන අකුසල් විදිහට සඳහන් කරලා තියෙන අංග අංග දෙක ඒ විදිහටයි. අර මැරීමේ කැමැත්ත අපි කියන ওই තරහා ව්‍යාපාදේ කියලා සඳහන් කරන තැන මෙතන දස අකුසල් වලදී සඳහන් වෙන්නේ ඔන්න ඔය විදිහටයි අභිධර්මානුකූලව තියෙන්නේ මරන්න කැමැත්ත එන්න ඕනේ. හැබැයි එතකොට කියන්නේ සමහර දෙමාපියෝ ලාගකට දරුවන්ට කියනවනේ ඔහොම. දැන් සමහරලාට අතේ තියෙන පොල්ලෙන් ගහනවා. අතේ තින්නේ මොකද්ද එකෙන් ගහනවා. අයි ඒ ගහනවා කියන්නේ මොකක්ද? අතේ තියෙන එකෙන් ගහනවා කියන්නේ දඬුවම්ද? කොහෙවද දන්නේ නැහැ. බොහෝ විට එතන අපි දන්නේ නැතුණාට කියනවා. නේද? මේ මැරෙන්නම ගහන ගතියක් තියෙන. එහෙම චේතනාවක් නැහැ. නමුත් ඒ ඒ වෙලාවේ ඒ මොහොතේ මරණය වළක්වා ගැනීමක් නැහැ. එයාට ඒ වෙලාවේ සිතුවිල්ලක් තියෙනවා බලන්න මං මං මොන පොල් ගගා හිටියා. ළමයාත් එක්ක තරහා ගියා. පොල් බෑවෙන් ගැහුවා. මරණයක් සිදුවිය හැකි දෙයක්ද නැද්ද? එතන මරණය වළක්වා ගැනීම සිතක් තියෙනවද? නැහැ. නේද? එහෙනම් බොහෝ විට ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේවට සමාන තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒකින් දා ඊළඟට මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අපි දන්නවා වැරදි දෘෂ්ටියෙන් යුක්තව ජීවත් වෙන එක. ඉතින් වැරදි දෘෂ්ටිය තියෙන්න ඕනේ. ඒ ඒක ඒක වැරදි දෘෂ්ටිය කියන හැඟීම තියෙන්න ඕනේ. එතකොට ඒ වැරදි දෘෂ්ටි යුතුව කටයුතු කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ ඒ ඒ වගේ දස අකුසල් කියනකොට අපි කෙටි වශයෙන් මේ ටික මතක තියාගන්න ඕන මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර කියන කයෙන් සිද්ධ වෙන වැරදි ටික. මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප කියන වචනයෙන් සිද්ධ වෙන වැරදි ටික අවිජ්ජා ව්‍යාපාද සහ මිත්‍යා දෘෂ්ටි කියලා කියන සිතෙන් සිද්ධ වෙන වැරදි තුනයි. එතකොට අර අතනින් හතරයි, ඉස්සලාය තුනයි, හතයයි. මේ 10න් නිබඳව වැළකෙන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. වළකින හැම වාරයකම වැඩෙන්නේ මොනවද? කුසල්. ඇත්තටම කුසල් වර්ධනය කරගැනීමේ ආරම්භය තියෙන්නේ ඔතන කියලා කියන්න පුළුවන්. හරිද? එතනින් තමයි අපි ආරම්භ කරන්න මේවා කරන්න නිකම් බෑ අපේ පින්නන්නේ. මේවා කරන්න අපිට බොහෝ දේවල් අතහරින්න සිද්ධ වෙනවා. හරිද? ඇත්තටම අතහරින්න සිද්ධ වෙනවා හුඟක් දේවල්. සමහර හිතවත්කම් හින්දාවක්වත් වැරද්දක් කරන්නේ නැති වෙනවා සමහර විට ඒ හිතවත් කෙනා ඉතින් මට නැති වෙනවා. ඒකයි ප්‍රශ්නේ. මොකටද එහෙනම් මම මේ වැරද්ද කරන්නේ? හිතවත්කම ආරක්ෂා කරගන්න. මං වැරද්දක් නෙකරුව හින්දා මාත් එක්ක අහිතවත් වෙනවා නම් මිනිස්සෙක් ඒ අහිතවත් වෙන එකම හොඳයි. මොකද්ද මං කියේ වැරද්දක් නොකරපු හින්දා මාගෙත් එක්ක අහිතවත් වෙනවා නම් එයා අහිතවත් වෙන එක එයා පාප මිත්‍රෙක්. නේද? සමහර අය ඉන්නවා මත්පැන් බිව්වේ නැත්තම් මේ අමනාප වෙනවා. හරිද? එතකොට ඒ ඇවිල්ලා පාප මිත්‍රයෙක්. ඉතින් ඒකෙන්ද මේ මොක පාප මිත්‍රයාට කොහොමවත් මාව බේරගන්න බෑ. එයා ඇවිල්ලා අර වැටෙන්න යනකොට තව කෙනෙක් ඇදගෙනම වැටෙනා ඉන්නවා. තනියම වැටෙන්න දැන් දන්න මාව කොහොමවත් වැටිලා තියෙන්නේ. හරියන්නේ නැහැ කියලා තවත් එක්කෙනෙක් දෙන්නේ ඇදගෙනම යනවා. මොකද ඉතින් අපාය ගිහිල්ලා හරි ඉතින් යාළුවෝ ඉන්නවනේ එතකොට. <laughs> එහෙමද කියලා මම දන්නේ නැහැ. පුදුම ඇදිලා පාපයට අදින ඇදිලා නම් ඊටාම වැඩි මිනිස්සු. ඒකෙන්ද මේ කාරණා 10 දැනගෙන මේ කාරණා 10 ගැන සාකච්ඡා කරලා මේ කාරණා 10 තමන්ගේ ජීවිතයෙන් ගලවන්න මේ අකුසල් ගලවන්න කටයුතු කරන්න ඕන අභිධර්මය ඉගෙන ගන්න හැටි විදිහට. හරියටම මේ දේවල් දැනගෙන ප්‍රාණඝාත ආදීන් අයින් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සම්පාදනය කරගන්න අපිට දැන් ඊළඟ දවසේ පුළුවන් හේතුක සිත් ගැන සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් හැමදෙනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අද ධර්ම ශ්‍රවණය කරපු අය හැමදෙනාම කල්පනා කරගන්න අද දවසේ නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරන් මේ පින්වන්ත අයට මේ අවස්ථාව ලැබෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු සම්පාදනය කරපු මේ පින්වන්ත අයගේ දායකත්ව හේතුවෙන්. ඉතින් ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු උතුම් ධර්ම අවබෝධය සඳහා මේ අත්තන්ට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.